ඒ සඳහා මේ ස්ථානෙම මේ පිරිසත් එක්කම ධර්මදේශනා කීපයකට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ වගේ වෙනකොට මගේ සාමාන්‍ය පුරුද්ද තමයි ධර්මදේශනා මාලාවක් එකම මාතෘකාවක් යටතේ පවත්වන එක. එතකොට ඒ පිරිසත් ඒ දේශනාවේ මාතෘකාවේ මාතෘකාව විකාශය මෙලාන ආකාරයට සරල සමාන්තරව ගැඹුරකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. එක එක දවසට එක එක මාතෘකාව ගත්තොත් හුඟක් වෙලාවට අපිට ඒකේ මතු පිට රසය විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ඉන පිරිසේ මම හිතනවා බර ගාණක් වැඩි ගාණක් ඉන්නවා. හොඳට ධර්ම කරුණු හොඳට අහලා ඒ වගේම තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්ති වලට ශක්ති ප්‍රමාණයෙන් යෙදිලා සෑහෙන දුරට යම් යම් අත්දැකීම් ලැබගො ඇත්තෝ ඉතින් ඒ ඇත්තන්ටත් ඒ ප්‍රමෝදයක් පහළ වෙන්න ඒ ගැඹුරකට යන්න නම් අපිට දේශනා මාලාවක් තමයි පහසු මාර්ගයේ වෙන්නේ. ඉතින් ඒක නිසා මම අදහස් කළා අපි සූවිසි මහා ගුණවල තියෙන ධර්මයේ ගුණ ටික සක්ඛාත ආදී ගුණ ටික අපිට ලැබෙන ලැබෙන ඊට අනුව එකින් එක එකින් එක සාකච්ඡා කරමු කියලා. ඉතින් පොඩි බුද්ධඝං කාර්යයක් පවා පුංචි බුද්ධඝං කාර්යයක් පවා දාන්න පාඩයක් තමයි මේ සක්ඛාතෝ භගවතා ධම්මෝ කියන පාඩේ. ඉතින් මේ ආරම්භක දේශනාව වශයෙන් අද ඒ සක්ඛාතෝ භගවතා ධම්මෝ කියන කොටස ඉස්සරහින් තියාගම්මයි. ඡන්දයි මගේ අදහස. يعني ධර්මයේ තියෙන මේ ස්වකහාත ගුණය අපි ලද අවස්ථාවේ ඉද ප්‍රස්තාව අනුව සලකා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ස්වකහාත කියන ගුණය ධම්මානුපස්සනාවට දැන් ධම්මානුස්සති භාවනාවටත් යොදන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයේ ගුණ මෙනෙක නනුස්සති භාවනාවක් විදියට සමත අරමුණක් විදියට සම්මුති අරමුණක් විදියට යොදන්න පුළුවන්. මේක යෙදීමෙන් උපචාර සමාධිය දක්වා සමත සමාධිය දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්වකහාත කියන ගුණය විපස්සනා පැත්තෙන් නැත්නම් සමත ක්‍රමයේ ඉක්මවලා ඉදිරියට යන පැත්තෙන් බලනකොට ඒකේ ධර්ම සාගරයේ කිමිදෙනවා වගේ පුදුම විස්තර තියෙනවා. ඉතින් මේ දෙකම මතු කරගන්න උත්සාහ කරන්නේ ඒක නිසා විස්තරාර්ථීන් විසින් කැමැතිනම් ඒ මූලධර්ම කොටස පිටු කරපු ප්‍රභාවයක් විදිහට මූලාශ්‍රයක් විදිහට හුඟා මේ තේරවාද බුද්ධ ආගමේ සම්භාව්‍ය කෘත්‍යයක් විදිහට සැලකෙන විසුද්ධි මාර්ගය කියවලා බැලීමේ විස්තර තියෙනවා. ඒ ඒ කියන්නේ සක්කාත කියන ගුණය පිළිබඳව මූලධර්ම විස්තරයක්. ඒ පොතේ හැටියට ගත්තත් තේරවාදයේ සම්මත ක්‍රමයට හැටියට ගත්තත් සුට්ටු අක්ඛාතෝ කියන විදිහට මනාකොට දේශනා කරන ලද්දේ නොයි සුක්ඛාත නම් වේ. අක්ඛාත කියන පදයේ සඳහන් කරන්නේ කියනවා දේශනා කරනවා. සුන්දර ලෙස සුමధుර ලෙස දේශනා කරන ලද්දේයි සුක්ඛාත වේ. මේ සුන්දර ලෙස දේශනා කරායයි කියලා මේකට අර්ථ දෙන්න සිදු වෙලා තියෙන්නේ අනිත් මේ සුන්දර දේවල් මේ කාම භෝගීන්ට නැත්නම් මේ ඉඳුරන් පිනවීම පැත්තට සුන්දර භාවය සෑම වෙලද දැන්වීමකම අත්‍යවශ්‍ය ලක්ෂණයක් කරලා තියෙනවා. ඒක නිසා මේ සුන්දර ලෙස ඉදිරිපත් කිරීම නැත්නම් වෙළඳ භාණ්ඩයක් වෙළඳ ලෝකයට ඉදිරිපත් කරනකොට ඒ ඉදිරිපත් කරන සුන්දරත්වයේ වෙළඳ භාණ්ඩයේ විකින ප්‍රමාණය විනිශ්චය කරනවා. ඒ නිසා සාමාන්‍ය ඕනේ සමාගමක් 120ක් 10ක් විතර ප්‍රදේශයක් ඒ විදිහට වෙළඳ ප්‍රචාරය සඳහා සුන්දරත්වය සඳහා ප්‍රකාශ කරනවා. නමුත් ඒ වගේ වැඩි විකිනෙන භාණ්ඩයක් නෙමෙයි දරුවචනාංශයට වෙළඳ පොළට දාන්න වෙලා තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය. අනිකුත් සෑම ආගමකම ඒ දුක්ඛ ස්වභාවය අපි නැත්තම් කියනවා මේ චතුරාර්ය සත්‍ය ඉස්සරහාම තියෙන දුක්ඛ ස්වභාවය ඒ තාලෙම ඉදිරිපත් කරන පුදුම බයගතියක් දක්වලා තියෙනවා. ඒක හැම වෙලාවෙදීම විවිධාකාර මේ තිත්ත බෙහෙත් පෙති අර සීනියාටෝපයකින් වහලා ගිල්ලනවා වගේ මේ ඒක ඒ දුක දුක වශයෙන් පිළිගන්න පැකිලිච්ච ගතියක් තියෙනවා. නමුත් ਸਰවඥාසික කිසිම පැකිලීමක් නැතුව පළවෙනි මාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය බවත් කොයි පැත්තෙන් කොහොම බැසගත්තත් අවසානයේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ලක්ෂණය අවබෝධ කර ගැනීම බවත් මේ සුන්දර වූ මනාකොට දේශනා කරන සද්ධර්මයේ කිසියම් තැනක යටපත් කරලා නැහැ. නමුත් ඒ දුක්ඛ අනාත්ම වූ අනිත්‍ය වූ ධර්මය සුභ සුඛ ආත්ම සංඥාවේ ඉන්නේ. නැත්නම් සංඥා විපල්ලාසයේ ඉන්න පිරිසකට සුන්දර ලෙස දේශනා කරනවා කියන කමාව. ඒක හරියට චිත්ත බෙහෙතක් පවන්නා වගේ වැඩක්. ඉතින් මෙන්න මේකෙදී සරුවචනාංශයේ තිබිච්ච ඒ කාව්‍යත්වය සරුවචනාංශයේ තියෙන මේ సౌందර්යය අවස්ථානෝචිත භාවය වගේ දේවල් බලනකොට ඒක ਸਰුවඥ විෂයක්. මිච්ඡර වූ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම දෙයක් මේ ලෝකයේ මුළු සංසාරේ පුරාවට මේක නිට්යයි සුඛයි සුබයි ආත්මයි කියන පිරිසකට කාමභෝගී පිරිසකට දේශනා කරනවා කිව්වහම ඉතාමත්ම දුෂ්කර දෙයක් කොච්චර දුෂ්කරද කියනවනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු එහෙම නැත්නම් මේ සර්වඥතා ඥානේ සාක්ෂාත් කරපු සරුවච්චන් වහන්සේට බොමඩ මුලදිම කල්පනා වෙලා තියෙනවා මේ ධර්මය නොකිය ඉන්නවනම් හොඳයි කියලා. දේශනා කරන්න පැකිලිලා තියෙනවා. ඒ තරම්ම මේ මිනිස්සයා සතුන් අතර මිනිස්සයා පුදුම විදිහට මේ චාරිත්‍ර වාර්ථ සංස්කෘත ලක්ෂණ මහත්මගති සේරම හදාගෙන තියෙන්නේ නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ආත්ම සංඥාව හදාගන්න. ඉතින් එහෙම හදාගත්තත් ශිෂ්ටාචාරයි, එහෙම හදාගත්තත් දියුණුයි, මහත්ම ගති තියෙනවා කියාගෙන යන ලෝකෙට කොහොමනම් මේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය එහෙම නැත්නම් මේකේ තියෙන යථාර්ථය අවබෝධ කරලා දෙන්නද ඒ අවබෝධ කරලා දෙනකොට කොහොමනම් මේක සුන්දර ලෙස ඉදිරිපත් කරන්නද කියලා. ඉතින් මේක පිළිබඳව සරුවච්චන් වහන්සේ සූත්‍ර පිටකේ කියනකොට තනක හම් වෙනවා මහණෙනි මේ දුක්ඛ සත්‍ය ඒකාන්තේම දුකයි. ඒ දුක්ඛේ තියෙන දුක්ඛ භාවය මම කිසිසේරකත් නැහැ කියන්නේත් නැහැ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ මට නොපෙනෙනවත් නෙවෙයි. ඒකට මට කියන්න තියෙන්නේ මෙච්චරයි දුක දුක බව අවබෝධ කරනවා විතර මිහිරියාවක් මනුස්ස හිතකට තවත් ඇත්තේ නැහැ කියලා. දුක දුක බව පිළිගන්නා තරමේ අභීත සුන්දර භාවයක් මේක ඇත්තේ නැහැ කියලා. ඒ තරමටම මේ දුක මගහරින්න උත්සාහ කරන ලෝකය මඟ හරින්න හදන හදන වෙලාවෙ දුකට වැටෙනවා. බලාපොරොත්තුවක් ඇති කරගන්නකොට අනිවාර්යයෙන් බලාපොරොත්තු ශුන්‍යවකින් කෙලවර වෙනවා. ජීවිතේ පටන් ගන්නකොට උපන් දින සාද පවත්වමින් යන මේ මිනිස්සයා කොච්චර අමතක කරන්න ගියත් මැරලා යනවා. අන්නේ බව එලි කරන ඒක අභීතෝ පිළි අරගෙන ඥාන සම්ප්‍රයුක්ත වීර්ය සම්ප්‍රයුක්තව අපිච්චතා සන්තුෂ්ඨ සාදී ගුණ සහිතව මේ ගුණය මේ දුකේ තියෙන සත්‍ය ස්වභාවය ආර්ය සත්‍ය ස්වභාවය අවබෝධ කරලා දීමට උත්සාහ කිරීමේදී යම් තැනක අවබෝධ වුණොත් ඒ තරම් මිහිරියාවක් ඒ තරම් ලස්සන දෙයක් ඒ තරම් හැබෑ වෙනසක් ඒ තරම් පරිණාමයක් තවත් ඇත්තේ නැහැ. අන්න ওই ටික සම්බන්ධීකරණය කිරීම තමයි මේ සුට්ටු ආඛාත නැත්තම් සුවක්ඛාත කෙනෙකුනේ තියෙන්නේ. ඒක පිළිබඳව දේශනා පාළියෙම උපදේශ ගත්තොත් එහෙම නැත්නම් උද්දෘත එහෙම නැත්නම් සාධක ඉදිරිපත් කරගත්තොත් ආදී කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං භ්‍රමචර්යං පකාසෙන් තත්තෝ කියලා මේ මුල මැද මුල සුන්දර වූ මැද සුන්දර වූ අග සුන්දර වූ ආදී කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං ඒ කියන එකම දුක දුක බව හැබෑව. නමුත් දුක දුකක් වගේ තේරුම් ගන්නා විතර වටිනා දෙයක් මිහිරියාවක් නැහැ කියන එක විස්තර කරන්න යනකොට 84000ක් ධර්මස්කන්ධ වලට කඩලා තියෙනවා. ඒ එකම ධර්ම පදයක්වත් අර්ථ ශූන්‍ය නැහැ. අච්චර ගැඹුරු අර්ථයක් දෙන්න විස්තර දුන්නට හැම පදයක්ම අර්ථාන්විතයි. සාත්තං. ඒ වගේම ඒකට ගත්ත පද ගාථා වගේ ශ්ලෝක වගේ කිසියම් තැන කිව්වාය වෙනස්කරනද මහ ප්‍රාණයක් වෙනකොට අල්ප ප්‍රාණයක් යොදන්න දීර්ඝයක් වෙනකොට දීර්ඝ නැති කරන්න කරන්න බෑ. ඔක්කොම පෙරිලා ඇවිල්ලා තියෙන්නේ. සාත්තං සාභ්‍යංජන කේවල පරිපූර්ණ. ඒකට කිසියම් කෙනෙකුට මේ හරුවචනන්සේ දේශනා කරපෙකට ඌණ පූර්ණයක් කරන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේක සකස් කරන්න පුළුවන් කියලා හිතෙන්නවත් නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධර්ම භාණ්ඩාකාරික වශයෙන් සඳහන් කරාට කවදාකවත් ਸਰවඥ දේශිත දෙයක් නැවත වෙනස්කරන්න මේක හදන්න ඕනේ මෙන්න මේ විදිහට මේවා කරන්න ඕනේ කියලා දැන් අපි ගන්න විශ්වවිද්‍යාලවල එනතම් අධ්‍යාපන ක්‍රමවල අපිට ඒ විශ්වවිද්‍යාලේ ඉන්නකොට හරි පන්තිවල ඉන්නකොට හරි ආචාර්යවරු මහාචාර්යවරු ඊටාත්ම නිපුණව පඬිත වේදිනීය විදිහට ඒ අත්ංගේ ඒ මූල ධර්ම දේශනා කරනවා. අපිට උගන්වනවා. නමුත් අපි ඒවා බොරු කරුවේ නැත්නම් ඒවා පච කරුවේ නැත්නම් අපිට PhD එකක් හම්බ වෙන්නේ නැහැ. අපි කරන්න හදන්නේ කියාපේක නැහැ කියන ඔප්පු කරන එක තමයි. ඊට පස්සේ තමයි අර ප්‍රොෆෙසර් අයින් කළා අපිට ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි යුනිවර්සිටි කියන්නේ. ඒ කියපේක බොරු කරුවේ නැත්නම් ඉතින් ඒ ගෝලයා වැඩන්නේ. ඒ විශ්වවිද්‍යාලයේ අලුත් ඩිපාර්ට්මන්ට්ස් එන්නේ නැහැ. ඒ ඉස්සිතයනේ ලෝකෙට දෙන්න දෙයක් නැහැ. ඒ විදිහට මේ අද තියෙන දැනුම ඒ අතින් හරි තුච්චයි. අද මේ කියප එක හෙට වෙනකොට ඒක නැහැ කියලා ඔප්පු කරපු තරමට තමයි ඒ ධර්මයේ දියුණු උනායි කියලා කියන්නේ. නමුත් මේ සුත්තුක්ඛාත වූ සුක්ඛාත ධර්මය ආපස්සට යන්න යන්නයි දියුණු වෙන්නේ. මේ දැන් දෙන්න හදන බණ වාගේ මොනවදෝ જાතියක් මේ දවස්වල කියනවා ලංකාවේ. මෙහෙත් කියනවා. ඒ කොච්චර පද ව්‍යංජන හදන්න ගියත් ඒ කියන ඇත්තෝ කෙලෙසෙනවා මිසක් කවදාකවත් ධර්ම විලෝපණය කරන්න බෑ. විලෝපණය කරන්න යන එක විලෝපණය වෙනවා. අර තිබුණු තාලෙටම ගෞරව කරන ගත්තොත් ඒක කියන කෙනත් බබලනවා ධර්මයක් බබලනවා මේක තමයි සුට්ටුවක් හත ගුණය ආය කාටවත් මේකේ එකතු කරහඳ එහෙම නැත්නම් මේකට සංස්කරණය කරන්න සුද්ධ කරන්න මොකක්වත් නැහැ. ඒ උදේ මේ ප්‍රකාශ කරන්නේ පුංචි දෙයක් නෙවෙයි. ධෛර්යානික වූ දෙයක්. අන්නේ මුල මැද මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ කියන එකත් ඇත්තටම ආශ්චර්යයි. අපි සාමාන්‍යයෙන් ලෝකේ ධර්ම අධ්‍යාපනයේදී මේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමය ඥාන කියලා අපි දන්නවා මට්ටම් තුනක් තියෙනවා. ඒක සමහර වෙලාවට පරියත්ති ප්‍රතිපatti පටිවේද කියන විදිහට සමහර වෙලාවට පෙන්නනවා. සමහර වෙලාවට සුණාත ධාරේත චරාත කියන පැත්ත පෙන්නනවා. තවත් තියෙනවා පැත්තක් ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා කියලා. මේ විදිහට ධර්මයේ අපි අපේ තියෙන මේ ඉඳුරංගේ දියුණු මට්ටම් වල හැටියට අපි අපි ගෙනාවු උපනිෂේ සම්පත් වල හැටියට අපි ධර්මයේ බැස ගන්න තැන එකක් බැසගෙන අපි රස විඳින හැටි එකක් ඊට පස්සේ අපි ඒක කෙලවර කරන හැටි එකක් එන් මේ විදිහට මුලමැද අග ඒ ධර්ම අධ්‍යාපනයට යනකොට පරියප්ති වාසයෙන් හරි ලස්සන විදිහට ඉදිරිපත් කරනවා මේ කියන ස්වකහාත ගුණය අන්නේ පරියප්තියටත් යොදන්න පුළුවන් ඒ වගේම අවසානයේ හම්බෙන ප්‍රතිවේදයටත් යොදන්න පුළුවන්. ඉතින් මට හිතුණා මේ උගදෙනෙක් දන්නවා මේ සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියන එක දන්නවා. ඒ වගේම සුණාත, ධාරේත, චරාත අහඬ අහපු දේ හිතේ දරාගන්න ඊට පස්සේ ක්‍රියාවත් කරන්න කියන එක දන්නවා. ඒ වගේම ආදි කල්යාණ මජ්ජෝ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එකට භාවනා පැත්තෙන් බලනකොට ඒකටත් මම විශේෂ විශේෂණ පදයක් දානවා විපස්සනා භාවනා වශයෙන් දක්නකොට ඒකත් තව පන්නරේ තියලා උපදාලා කිව්වොත් මේ ජීවිතේම නිවන් දකීම සඳහා භාවනා කරනවා කියලා දැක්කහම මෙන්න මේක මේ ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියලා මේ භාවනා ආධ්‍යාත්මික ජීවිතයේ යෝග ජීවිතයේ ධර්මයේ අවබෝධය තුන් කොටහකට කඩලා පෙන්නනවා. ඒකේ පළවෙනි එක තමයි ඥාත පරිඥාව. ඒක අපිට নিকමට සංසන්දනය කරලා ගත්තොත් මේ සුතමේ ඥානයයි ඥාත පරිඥාවයි දෙක අතර ගත්තොත් සුතමේ ඥානය කියලා කියන්නේ අපි book knowledge කියලා කියනවා theory knowledge එහෙම නැත්නම් මේ සාමාන්‍ය මූලධර්ම දැනුම. ඒ මූලධර්ම දැනුම දැනගත්තත් ඇති දෝෂයක් නැහැ. අනිකුත් දේවල් වලට වැඩිය ධර්මමය අවබෝධයකට ගියාම ඒකේ ලොකු ඇතුළට නැමීමක් ඇති වෙනවා. නමුත් සුත්තමේ ඥාන මට්ටමකින් කවදාකවත් ඒ ධර්මය සත්‍යද නැත්තද කියලා සත්‍ය අවබෝධයක් නොදෙන ගතියකුත් හැබැයි සත්‍යානුරක්ෂණයක් තමන් කරා පැමිණිච්ච ධර්මයේ තව කෙනෙකුට කියා දීමේ ආරක්ෂණයක් ලැබෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් සත්‍යානුබෝධයට මේ කියන දේ මට මේකේ බුද්ධියක් තියනවාද මට මේකේ රසයක් දක්වන්න පුළුවන්ද මම මේ දැනගෙනද කියන්නේ කියන එක සුතේම ලැබෙන්නේ නමුත් සුතය නැතිව කවදාකවත් සත්‍යානුභෝධය ලබන්න බෑ. සුතේ අවශ්‍යයි. ඒ කියන්නේ සුතේට තියෙන සීමිත වටිනාකම යම් කිසි කෙනෙකුගේ සීමිත වටිනාකම දන්නවනම් ඒ පුද්ගලයාට සුතය බරක් වෙන්නේ නැහැ. ඒක ආඩම්බර කරගෙන නම්බුනාම ඇති කරගෙන නැත්නම් තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න නැති වෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් මේ සුතේ ලැබපු දේ යම් දවසක රුචියක් ඇති කරගත්තොත් මේක මම කර බලන්න ඕනේ කියලා. අන්න ඒ පරිවර්තනේ නම් කවදාකවත් කෙටියෙන් නතර වෙන්නේ බොහෝම දුරදිග කෙනින්. ඒ සුතෙන් අහපු දේ මුලින් ඉඳ ප්‍රසාද සද්ධායෙන් බාරගත්ත දේ අපේ ජීවිතේ යම් දවසක මේක කර බලන්න ඕනේ කියලා කුසල ඡන්දයක් බවට පත් වුණා නම් ඊට පස්සේ ඉඳලා ඒ පෞත් ඒ යෝගාවචරයාගේ නැත්තම් ඒ ආගමට ධර්මයට යෙදිච්ච කෙනාගේ ඉතින් පරිවර්තනය පටන් අරගන්න. ඒ පරිවර්තනයත් සාමාන්‍යයෙන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් තමයි අපි එලිදරව් කරන්නේ. එලි දක්වන ක්‍රියාවත් කරන්නේ. එයින් මේ ඥාත පරිඥාව කියන එක සිද්ධ වෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉක්මවපු තැන. එනතම මේ විපස්සනාවට දොර විවෘත වීමක් තමයි ඥාත පරිඥාව කියලා කියන්නේ. ඒක නිසා එතෙන්දිම තීන්දුවකට එනවා මේ හුඟක්ම ගැඹුරු තැනකට තමයි ඥාත පරිඥාව කියලා මේ අඬ ගහගෙන යන්න හදාන්නේ කියලා. ඒක නැතුවත් නෙවෙයි. නමුත් මේ ඥාත පරිඥාව කියන එක අර සුතමේ ඥානයේ තියෙන එකනට තේරුම් ගන්න කොටහක් තියෙනවා. දැනගන්න පුළුවන් තැනක් තියෙනවා. ඥාත පරිඥාවේදී අපි උදේ දැන් භාවනා කිරීම පිළිබඳ උපදෙස් දෙනකොට මතක් කළා අපේ මේ අවධානය, මානසිකාරය, සතිය මෙනෙහි කිරීම අපි බොහෝ දේවල් විශේෂයි හසුරවන්න ගත්තොත් එක දෙයකටවත් කිතා බහින්නේ නැහැ. එක දෙයකටවත් නිමග්න වෙන්න බෑ. ඒ නිසා අපි ඊටාම සැලකිල්ලෙන් අස්පනා අපිට සිදුවෙන මේ දැන් මෙතන අස්පනා පිට සිදුවෙන දෙයකට යොමු කිරීමේ අදහසින් අපි ඉඳ ගන්නා ඉරියවට හිත දාන අදහසින් ලෝකෙම අමතක කරනවා. ඊට පස්සේ ඉඳ ගන්න ඉරියව්වේ උඩුකයට හිත ගන්න අදහසින් යටිකය අමතක කරනවා. ඊට පස්සේ උඩුකයට වඩා ප්‍රකටව වැටහෙන තැන අවබෝධ කරගැනීමේ අදහසින් උඩුකය අමතක කරනවා. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ආස්වාසයේ සිට වෙන වෙලාවදී ඒකටම හිත යොදන්න ඕනේ අදහසින් ප්‍රස්වාසය අමතක කරනවා. ප්‍රස්වාසයට හිත යොදනවාදී ආස්වාසය අමතක කරනවා කියලා අපි හිතමු ආස්වාස වේලාවෙදී දැන් අපි දන්නවනම් මේ මට විදිහට වෙන්නේ මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි කියලා අන්න ඒ දැනීමට තමයි ඥාත පරිඥාව කියන්නේ. අන්නේ දැන ගැනීම. එතකොට ඒක මේ සුතයෙන් අහපු එකක් නෙමෙයි චින්තාමයත් නොවේ. ප්‍රත්‍යක්ෂයක්. හුස්ම ඇතුළට ගන්නකොට ඇතුළ වෙන බව දන්නවනම් ලෝකෙම අමතක කරලා එතෙන් හිත ගියා නම් බැලුවොත් පේනවා කියන සරල සමීකරණය අනුව බලනකොට ඒකටම හිත ගියා නම් ඒ ආස්වාසය මේකයි කියලා දැනීමක් ඇති වෙනවා. ඒක ඒ ලොකු ස්වාමීන් වහන්සේකට හොඳ මේ පැහැදිලි වෙන තාට ලියන්නේ ආස්වාසය මේකයි කියලා දැනෙන්නේ කොහොමද මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවා. මේක හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා. මේක වේදනාවක් නෙවෙයි කියලා දන්න. මේක සත්‍යකට හිත ගිහිලා නැති බව දන්නවා. අන්න ඒ දැන ගැනීම ඥාති දැනීමක්. ඒක ප්‍රත්‍යක්ෂ දැනීමක්. ඒ වගේම ඒ සතිය සමාධියත් එක්කම කියලා කියමු. අඛණ්ඩව ගියොත් ආස්වාසයේ තිබුණ හිත ප්‍රස්වාසයට ගියාට පස්සේ දැන් මේක ප්‍රස්වාසයේ බව දන්නවා. ආස්වාසය නෙවෙයි වෙන හිත පිට යෑමක් නෙවෙයි කියලා දැනගන්න. මෙන්න මේක සතියෙන් අපිට ලබා දෙන අවස්ථාවක්. සමාධිය වැඩෙනකොට වැඩෙනකොට තව තවත් මූණට මූණ ලං කරලා දෙන අවස්ථාවක් මෙන්න මේ මේ යනකොට යනකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා ඒ ගුරුවරයා උනන්දු කරන යෝගාවචරයට මේ දෙක පුළුවන් නම් වෙන් කරලා අත්දකින්නේ කියලා නැත්නම් අත්දැකීම වෙන් කරලා කියන්නේ කියලා. එතෙන් තමයි මේ විපස්සනාවට දොර ඇරලා දෙන්නේ. එතකොට අපි නිකන් බන ඉදිරියට ගෙනියන්න ඕනේ තනි දර්ශනයක් කරගමු. අපි කියමු මේ අද උදේ වගේ දවසක් ගත්තොත් මේ උදේ සීතල ගතිය තියෙනවා. ඇතුළට ගන්න හුස්ම අපිට යම් සිසිලසකුත් පිට වෙන හුස්ම උණුසුමකුත් කියලා මේ දෙක අතර වෙනසක් දැක්කයි කියලා. ආ එතකොට මේ යෝගාවචරය ගුරුවරයෙක් හම්බෙච්ච වෙලාවක මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන්නේ මම නාසිකාග්‍රේට හිත යොදලා ආස්වාසය මතුවෙනකොට මම ආස්වාසය කියලා කිව්වා. මෙනෙහි කරා. එතකොට මට යාන්තමට වම්නාස්පුඩුවේ ඇතුල් පැත්තේ සීසිලසක් වැටුණා. ඊට පස්සේ ඒක ප්‍රස්වාස වෙනකොට මම ප්‍රස්වාස කියලා මෙනෙහි කරා. එතකොට මට ඒ ආසන්නම තැනක හෝ තපුනාස්පුඩු හරි තොල උඩ හරි කොහොම හරි ලාවට යාන්තම උණුසුමක් වැටුණයි කියලා. ආ එතකොට ආස්වාසයේදී සීසිලසක් ප්‍රස්වාසයේදී උණුසුමක් කියලා ඔන්න සිසිලස සහ උණුසුම කියන වශයෙන් ආස්වාසයට එයටම ආවේනික වූ පෞද්ගලික ලක්ෂණයක් දැක ගන්න. ප්‍රස්වාසයේදී ඊටම ආවේනික වූ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණයක් දැන ගන්න උණුසුම සිසිලස කියමු. එනත සමහර විටක දකි ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කොටයි. නැත්නම් ආස්වාසයේ කොටයි ප්‍රස්වාසයේ දිගයි. එහෙම නැත්නම් සමහර ලාවට පිරිමදින ගතියක් වැටෙනවා. මොනවා හරි මෙන්න මේ විදිහට බැලුවොත් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ බැලුවොත් පේනවා. ඒ පේන දේ කාටද කියන්න උත්සාහ කරනකොට තමයි මේ දෙක අතර වෙනස කැපී පේන විදිහට කියන්නේ. කියන්න වෙන්නේ. උදරේ පිම්බීමක් කිලින් බලන කෙනෙකුට නම් මම හුස්ම ගන්නකොට උදරේ පිම්බීමක් ඇති වුණා එන්න එන්න තද ගතිය වැඩි වුණා කම්පන ගතියකුත් එක්ක. හුස්ම හෙලනකොට සහැල්ලු ගතියක් ඇති වුණා කිය ඒකේ දකිනවා. වම දක්න වශයෙන් සක්මන් කරනකොට වම් පාය තියෙනකොට මට මේ පොළවේ තද ගතිය වැටුණා. විලුඹ පැත්තේ ඉඳලා ඉස්සරහට තද වේගෙන යනවා වැටුණා. දකුණු පායත් එක්ක එහෙමමයි. එහෙම නැත්නම් ඒකෙදී මේ ඇඟිලි පැත්තේ ඉඳලා වැටුණා. මොනවා හරි කියලා අන්නේ පේන දෙයට කියනවා අපි ඥාතය කියලා. දන්නා දේ. මේ පොතකින් අහලා දන්න දෙයක්වත් හිතර කල්පනා කරලා දන්න දෙයක්වත් නෙමෙයි අස්පනා අපිට පේන දේ. ඒකයි මෙතන තියෙන වෙනස. මෙන්න මේ ඥාත පරිඥාව ඇති වෙනකොට මේ අපි මේ කාය ඉන්ද්‍රිය කරගෙන කායට වෙන අරමුණක් එක්ක ගැටෙන වෙලාවේදී අනිකුත් සියල්ල බහා තබලා කායතම හිත යොදාගෙන නැත්නම් කායගත සතිය, කාය අනුව ගිය හිත, කාගියාසි. අනුව හිත යොදනකොට අපිට වැටෙන්නේ නැහැටි. මෙහෙම බලාගෙන හිටියොත් අපිට පේනවා හැම වෙලාවෙදීම ආස්වාස වෙලාවේදී ආස්වාසයට හිත නොගොහි සද්දයකට හිත ගියොත්, වේදනාවකට හිත ගියොත්, හිතවිල්ලකට හිත ගියොත් අන්න අර අත්දැකීම ලබන්න බෑ. එතකොට අපි අත්දකින්නේ අර ආපු ආගන්තුක ආපු සද්දේ හරි වේදනාව හරි හිතවිල්ල හරි. මේ ප්‍රසවාසී සිත් එහෙම. ඒ නිසා ආස්වාසේ ආස්වාසේ වශයෙන් මෙනෙහි වෙන්න නම් දක ගන්න නම් අත්දකින්න නම් ඥානයක් ලබන්න නම් හිතේ තෙන්ද යන්නව ඕනේ. ගක් ඇතුළට ගිය කෙනෙකුට නම් මෙහෙමත් තේරෙයි. හිත ආස්වාසයට ගියා නම් අපිට අනිකුත් වේදනා සද්ද හිතුවිලි කිසි බාධාවක් නැහැ මේකත් එක්කම ඉන්න පුළුවන් වෙන sannivedana කපා යන ගතියක් තියෙනවා ඒක අරමුණකට හිත ගිය ගමන් අන්න ඕක දැනගෙන දැනගෙන යනකොට අපිට තේරෙනවා මේ කයේ මේ තියෙන ගොරෝසු ගති කම්පන ගති චංචල ගති තිබුණට හිත එතෙන්ට නොගේ නොගියනවා නම් නොයනවා නම් කවදාකවත් ඒක අත්දකින්න බෑ ඒ නිසා අනිවාර්යයෙන්ම සක්‍රීය හිතක සම්බන්ධතාවය ඕනේ. ඒ නිසා ඕනෙම සංසිද්ධියක් ගත්තොත් මේ ලෝකේ රූප කොටස සහ නාම කොටස කියලා දෙකක් එකතු වෙන්න ඕනේ. රූප වලට විතරක් කවදාකවත් අත්දැකීමක් ලබන්න බෑ. නාම වලට විතරකුත් කරන්න බෑ. ඒ නිසා මේ දෙකක ගැටීමක් තමයි අත්දැකීමක් කියලා කියන්නේ. නිසා ඥාතයක් යන තැන මේ ස්වකහාත ධර්මයේ විස්තර කරලා දෙනවා ඥාතයක් හැම වෙලාවෙදීම අත්‍යන්තයෙන්ම නාම රූප කියන කොටස් දෙකට කැඩිලායි තියෙන්නේ. මේ දෙක නැතුව අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ මේක එක පැත්තකින් හාස්‍යව යනකෝ මතක් කරලා දෙන්න සෙන් බුද්ධහගම හරියට උපමා කතා තියෙනවා. ඒකෙදි කියනවා හද්ද කැලයක්. කියන්නේ දවස් 7ක් ඇතුළත ගිහිලා ඉවර කරන්න බැරි කැලයක් මැද ඒ කියන්නේ කවුරුවක්වත් නැති අමු තිත්ත කැලේ විශාල හඳුන් ගහක් පෙරළුණොත් සද්ද ඇහෙනවද කියලා. ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන් සද්දයක් ඇහෙනවයි කියලා තව කෙනෙකුට කියartifactId අහන්න කෙනෙක් නැත්තම් ඔබ සද්දයක් කියලා කොහෙද වාර්තා කරන්නේ? ඒ වගේ ඇත්තටම අපි ඕනේ අපිට බයිනකොට හරි ස්තුති කරනකොට හරි අපි එකට ඇහෙන්නේ අපි ඒකට අනුග්‍රහ කරපු හින්දා. අපි ඒකට අනුග්‍රහ නොකර ඉන්නවනම් කවුරු මොනවා ස්ථීතු කරත් කවුරු මොනවා බැන්නත් අපිට ඇහින්නේ නැහැ. ඉතින් මෙතනදීම පේනවා මේ ඥාතය කියන එක බුදුහාමුදුරුවෝ හයි කරපු එකක්වත් බුදුහාමුදුරුවෝ පටන් ගත්ත ධර්ම චක්‍රයක්වත් නෙවෙයි ඕනම සංසිද්ධියකට හිත ගියොත් මේකේ නාම කොටස සහ රූප කොටස කියලා දෙකක් තියෙනවා. ඒ වගේම එකක් කියගේ යම් තැනක නාම කොටස රූප කොටස වැටෙනවා නම් ඒකට තමයි සතිය කියන්නේ. ඒක තමයි සමාධිය කියන්නේ. ඒක තමයි විපස්සනා කියන්නේ. ඉතින් දැන් අපි මෙතෙක් කල් මොකද්ද කර කර හිටියේ? එකවර වැඩ දෙක තුනක් කරනවා ඔළුව කොහෙද කඳ කොහෙද ඉතින් අන්‍ය විහිිත හිතකින් යුක්තව බලාන ඉන්නකොට අපි දැක්කා කියලා කිව්වට සමානට කටත් අරගෙන බලාන හිටියට වෙලා තියෙන ඇහෙන එකක් ඒ වෙලාවේ අන්‍ය වගේ විකාර ස්වරූපයක් තියෙනවා සතියෙන් ඉනකොට සතියෙන් ඉනකොට මේ ඥාතේ එනකොට ඒකේ ඉන්නේ හැමෝටම එකම ක්‍රමයකට මෙන්න මේ විදිහට මේ ඥාතයේ අපි දැන් තේරුම් අරගත්තේ මොකක් හරි අපිට වැටෙන්නම් ඒකේ රූප කොටස නාම කොටස හිත කය දෙක එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක දැනීමක් වෙන්නේ නැහැ. මේකෙම තව එකක් තියෙනවා ඉස්සරහට යනකොට මෙවැනි නාම රූප නැත්නම් මේ සිද්ධියටම හිත යොදාගෙන අස්පනා අපිට ඕනම අරමුණක් බලන්න හිටියොත් බලහන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ අරමුණ පිළිබඳව මෙතෙක් නොදැක්ක ගැඹුරක් පේන්න පටන් ගන්නවා. ඒ අරමුණ අපිට ඉස්සල්ලා නොදැනුවත් හිතින් ගොරෝසු හිතින් සති නැති හිතින් බලනකොට අරමුණ හුඟා ගොරෝසු වුණාට පස්සේ පේ. නිතර නිතර මතුවෙන අරමුණක් නම් හුඟාක් වෙලා බලනකොට ඒක ගොරෝසු වෙන්න චිත්තක්ෂණයට ඉස්සල්ලාම අවස්ථාව ඊට චිත්තක්ෂණයට ඉස්සල්ලා අවස්ථාව කියලා ඒ අරමුණ ක්‍රමයෙන් වැඩිගෙන එන හැටි. ආස්වාසය වුණත් ආධුනිකයට වැටෙන්නේ හොඳටම ආස්වාසයේ ගොරෝසු තැනදී විතරයි. නමුත් එකවරම ආස්වාසය ගොරෝසු වෙන්නේ නැහැ. ඒක යාන්ත්‍රයෙන් පටන් ගන්න සංඥාවක් ගොරෝසු වෙලා ආයෙ සිවුම් වෙලා යන එකක් තියෙනවා. මේ බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. ඊකට ප්‍රසවාසයත් එහෙමයි නොදන්න තැනකින් පටන් ගන්න ක්‍රමයෙන් උච්ච වෙලා ආපහු නැති වෙලා යනවා. නමුත් අර ආධුනික හිත ගොරෝසු නිසා පේන්නේ ගොරෝසු අවස්ථා දෙකක් විතරයි. නමුත් උඟාක් කියලා බලනකොට පේනවා ඒක එක සැරමත් වෙලා එක සැරේ නැති වෙන එකක් නෙවෙයි. ක්‍රමයෙන් නැති තැනක ඉඳලා වැඩිගෙන ගිහිල්ලා ගොරෝසු වෙලා ආය තුනී වෙලා යන්නේ ඒ විදිහටමයි ප්‍රස්වාසයත් එහෙම. ඒ නිසා හුඟක් වෙලා බලන ඉන්නකොට ඥාත පරිඥාවේ උගන්වන දේ තමයි ඒක ඇති වෙන හැටි මෝරණ හැටි එන්නේ එන්නේ එන්නේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි මේ විද්‍යාත්මක නිරීක්ෂණය කියලා අපි අටේපන්ති විද්‍යාව ඉගෙන ගන්නකොට පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියලා අපි ඉස්සලා රුල් තුනක් ගහලා තමයි ඕන එකක් කරන්නේ. අන්න ওই නිරීක්ෂණය බොහෝ කල් කරනකොට අනිවාර්යම පේන දෙයක් තමයි මේ වර්ණ වස්තුව ක්‍රමයෙන් එතෙන්ට එන ආකාරය බොහෝ කොට බැලීමෙන් පේන. මෙන්න මේ කාරණා දෙක ඥාත පරිඥා වශයෙන් සඳහන් කරනවා බරපතල වචන වලින් කියනවනම් නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා. ඒ යම්මක ඇති වීගෙන එන හැටි දක්වා ඇති වීගෙන එන දැකීම දක්වා බලන්න ඉවසීමේ ශක්තියක් උපේක්ෂාවක් ඇති තැන තමයි මේ පුද්ගලයාට මේ පටිච්චසමුප්පාදයක් හේතුඵල ධර්මයක් වැටේ. දකින්නකොටම මම දැක්කා කියලා නැවත නැවත බැලීම නතර නොකර උපේක්ෂාවෙන් නැතුව ඉවසීමකින් තොරව විනිශ්චය කරන්න හැදුවොත් අපි ඇත්තටම සංසිද්ධිය දැකලා නෙමෙයි ඒ කතා කරන්නේ. එනිසා එකම දෙයක් පිළිබඳව නියම විනිශ්චයකට එන්න නම් අපි බොහෝ වෙලා ඒ සිද්ධිය වෙන හැටි බලන්න ඕනේ. මේ ලෝකේ කිසිම දෙයක් එහෙම නැවත නැවත සිද්ධ නොවන දේවල් නැමෙ ඔක්කොම චක්‍ර තියෙන්නේ, වට තියෙන්නේ. සංසාර වටේ චක්‍ර. ඒක මේ විද්‍යානුකූලව හොයා ගැනීමත් එක්ක ඉතාමත්ම දැන් නෑ බෑ කියන්න බැරි දෙයක් වඩපත් වෙලා තියෙනවා. අපි ඕනම දෙයක් අන්වීක්ෂයකට දාගෙන පුංචි කරගෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට ගියාම ඒකෙත් පෙන්වන්නේ න්‍යස්තියක් වට කරගත්ත ඉලෙක්ට්‍රෝන රාශියක් කරකිනවා කියලා ඒ චක්‍රයක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඒ අංශු එකතු කරලා එකතු කරලා එකතු කරලා ගොනු ගොනු හදාලා අන්තිමට මිනිසෙක් සතෙක් ගහක් කොලක් සාගරයක් මහමෝදක් කියලා හදාන ගිහිල්ලා ලෝකයට වැඩිය සූර්ය මණ්ඩලය බලනකොට සූර්යා වටේ කරගෙන ග්‍රහ ලෝක ටිකක් පේනවා හරියටම අර ඉලෙක්ට්‍රෝනයක තියුණු ස්වභාවයමයි. ඊටත් වැඩි පිටිපස්සට ගිහිල්ලා කවුරු හරි චක්‍රාවාටයක් බැලුවොත් චක්‍රවාටේ තියෙන ඕකමයි. ඒසයි ඊ타ත්ම කුටායකේ ස්වභාවය තමයි ඊ타ත්ම විශාලකේ තියෙන්නේ. ඇතුළට ගියත් ඕකයි අපිට හම්බ වෙන පිටට ගියත් ඕකයි හම්බ වෙන්නේ. ඒක නිසා එකක් හුඟක් වෙලා බලනින්නේ කියලා. බලනින්නකොට හැම එකෙම නියෝජනයක් තියෙනවා. මේ අපිට මේ වෙලා තියෙන්නේ ඒක තැනක ඉන්න බැරිකම. එක ඉරියව්වක කරන්න බැරිකම. එකම දෙයක් නැවත නැවත බලන්න බැරිකම උපේක්ෂාව නැතිකම. සංඥාත පරිඥාවේදී අරමුණක් ගොරෝසු තනින් පටන් අරගෙන ඒක ඇති වේගන හැටි එන හැටි සහ නැති වේගන යන හැටි නැවත නැවත මතුවෙන අරමුණක බලන්න හිටියොත් පළවෙනියෙන් තේරෙන එක තමයි මේකට මේ හිත කය දෙක එකතු වෙනවා. දෙක තමයි ඒක දිහා බලාන හිටියොත් ඒක අහම්බෙන් කිසි දෙයක් වෙන්නේ හේතුවක් නැතුව. යම් හේතුපද නමක් වැටහෙනවා. ඔන්න ඔය දෙකම අපි දන්න භෞතික විද්‍යාව. ඔගේ කිසිම ආගමක් නැහැ. ඔගේ කිසිම සිල් රකින්න ඕනකමකුත් නැහැ. ඔකට කිසි ආධ්‍යාත්මයක් ඕන කමකුත් නැහැ. ඔක ඕනම කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් ඉවසීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා මේ ඥාත පරිඥාව බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500 ගානකට ඉස්සෙල්ලා ඉදිරිපත් කරනකොට ওই නවීන තාක්ෂණ විද්‍යාවේ තියෙන මූලික ශික්ෂණ ටික එහෙමම තිබුණා. ওই දැනට තියෙන ඇක්සලරේටරයක් හරි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක මොකක්වත් නැහැ. ඉතාමත්ම ලස්සන සරුවචන් වහන්සේ ඒ ශක්ති දේවල් බවට පත් වෙන හැටි දේවල් ශක්තිය වලට පත් වෙන හැටි අනන්ත අප්‍රමාණ සූත්‍ර පිටකේ දේශනා කරලා තියෙනවා. අද භෞතික විද්‍යාඥයෝ කියලා හැප්පිලා හිටලා තියෙන උතන තමයි. රසායන විද්‍යාඥයෝ කියලා හිර වෙලා ඉන්න ඔන්න උතන තමයි. ඒ අත්තන්ට දැන් වෙලා තියෙනවා විශේෂයෙන් මේක ඒ අත්තු කියන මේ සූරංගම සූත්‍රයේ තියෙන මේ පාඩේ නැති වුණා නම් අද තියෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රෝ මේ ක්වොන්ටම් ෆිසික්ස් මොන විදිහකින්වත් ඔප්පු කරන්න බෑ කියලා. මොකද ඊට ඉස්සෙල්ලා අල්ලගෙන හිටපු මේ නිව්ටෝනියන් ෆිසික්ස් ඔක්කොම බොරුය. නමුත් තාම අපි පන්ති කාමරයට ගියාම ඌව තමයි කටපාඩම් කරවන්නේ. ඒ දවස්වල අපිට විද්‍යාව උගන්වනකොට අපි කියන්නේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුය කියනවා. ඒව නැතු මේ සංස්කාර කතාවක් නැහැ. මොකද සංස්කාර සයන්ස් උගන්වනකොට බුද්ධහම උගන්වන්නේ නැහැ. ඒවා කලා විෂය වලට දාන්නේ. ඉතින් අපිට උපහාස කරන්නේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුය. දැන් සියලු සංස්කාරයෝ නැසෙන සුළු කියන්නේ සංස්කාරයන්ටම වෙලා. ඉන්නේ ඒ ටික ඒකට අවශ්‍ය කරන මේ පසුබිම ඥාත පරිඥාව ਸਰවචනාසිකේ දේශනාවේදී අද ඔප්පු කරන්න අවශ්‍ය වෙලා නැහැ. දැනට අද තියෙන නවීන තාක්ෂණයේ තියෙන ඔප්පු කරන්න උපමානයක් වෙලා තියෙන ਸਰවචන දේශනාව. ඒක නිසා මේ ඉගෙන ගන්න ඇත්තෝ. එහෙම නැත්නම් මේ තාමත්ම ගැඹුරුම තාක්ෂණයට යන්න කැමති ඇත්තෝ පොඩ්ඩක් හරි මේ දේශනාව පිළිබඳ තියෙන දේවල් දන්නවනම් මහා පුදුමාකාර ගැඹුරකට යන්න පුළුවන්. මේ නෑයි කියලා ප්‍රශ්නකුත් නෑ. ඒ මොකද මේ පස්සේ වුණත් මේක තේරුම් ගන්න ඕන තරම් කල් තියෙනවා. මෙන්න මේ ඥාත පරිඥාව තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට එනවා ඊගාවට තීරණ පරිඥාවක්. අන්න ඒකට නම් සීලය පිළිබඳ විශාල වගකීමක් එනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න මනසක් ඉතාමත් වටිනාකමක් වෙනවා. මොකද ඕනම දෙයක ඒක ඇති වෙන හේතුවත් නැත්නම් හේතුවට සාපේක්ෂව ඒකේ ගොරෝසු ස්වරූපයක් දකිනකොට මේ දේවල් වල ඉස්සලා ඉස්සලා අපි දැක්කේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි, පඨවි ධාතුවෙන් ආපෝ ධාතුව වෙන් වෙන හැටි, නාම ධර්ම වලින් රූප ධර්ම වෙන් වෙන හැටි ආදී වශයෙන් මේ එක එකක ඇති විසුතුරුකම විචිත්‍රකම බලබලා හිටපු හිත උගාක් දේවල් නැත්නම් එකම දේ බොහෝ වේලාවල් බලහිනව පේනවා මේ සෑම දෙයකම රටාවක් තියෙනවා මේ සෑම දෙයකම තේමාවක් තියෙනවා මේ සෑම දෙයකම ගමන්පතයක් තියෙනවා දේවල් දිහා එක දිගට හික්මීමකින් තොරව සෞඛ්‍ය සම්පන්න මනසකින් තොරව බැලුවොත් අපිට විචිත්‍රකම දැකලා අපි විචිත්‍රකමේ නතර වෙනවා විස්තරාර්ථ ගතිය නතර වෙනවා. නමුත් හැම දෙයක්ම දිහා බලනකොට පේනවා. ඒක බෑ අර විස්තර දැක්කට පස්සේ තමයි මේ දොර ඇරෙන්නේ. මේකට යතුරු හම්බ වෙන්නේ. ඒතර වෙන ඉතා කුඩා කරලා බැලුවොත් මේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ගතියක් තියෙනවා. මේ දේවල් වල අපි ආස්වාස කරනකොට සීසීලස දැක්කා ප්‍රස්වාස කරන උණුසුම දැක්කා ඒ ආස්වාස කරනකොට තිබුණ උණුසුම ප්‍රස්වාස කරනකොට නැහැ සිසිලසයි. ප්‍රස්වාසයේ තියෙන උණුසුම ආශ්වාසයට නැහැ. මේ ඇති වෙනවත් එක්කම නැති වෙනවා. දැක ගන්න පුළුවන් තරම් තිතියකුත් තියෙනවා. ඒ කියන්නේ අත් දැක ගන්න පුළුවන් තරම් තිතියකුත් තියෙනවා. නමුත් මේ බොහොම සීක්‍රෙන් වෙනස් වෙන නිසා ඇතිවීම නැතිවීම ඒ උණුසුම සිසිලස උගාක් සූක්ෂම උගාක් සැලකිලිම් බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. ඒ නිසා මේ ඥාත පරිඥාව අත්‍යවශ්‍ය ඊගාවතනට යන්න නමුත් එතෙන්ට ගියාට පස්සේ යම් දවසක අර සංසාරයක් පුරා නිත්‍ය සංඥාවේ හිටපු කෙනාට අපි මේ බලාන ඉන්න කඳු වශයෙන් පේන දේවල් පුංචි පුංචි කරලා බලනකොට මේ එකක්කටවත් දිගට පැවැත්මක් නැහැ ඒවා වහවහ නැති වෙන දේවල් කිව්වහම පුදුමාකාර බයක් ඇති වෙනවා පුදුමාකාර අසරණකමක් ඇති වෙනවා පුදුමාකාර ආත්මනුකම්පාවක් ඇති වෙනවා. ඒක ඔය අනිත්‍යතාව පිළිබඳ කතාවේදී ਸਰවඥාන්සේ මතක් කරලා තියෙනවා මේ ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා දීර්ඝායුෂ්ක දෙවිවරු කියන මුලින් මුලින් දිවි ලෝක ඇති වෙච්ච දෙවිවරු හිතාගෙන ඉන්නේ අපි නොමැරෙන જાතියක් කියලා. මොකද මුලින්ම දිව්‍ය ලෝකෙට පහළ වෙන දේ තමයි උන්කප්ප අවශ්‍ය තියෙන. ඊට පස්සේ පහළ වෙන ඇත්තු මැරෙන හැටි නැත්තම් චුත වෙන හැටි ඒ දෙවිවරු දකින්නවා. නිසා මුලින් ආපු ඇත්තන් හිතනවලු ඒ ඇත්තෝ මේ අඩු පිං ඇති ආවුස ඇත්තෝ දිව්‍ය ආයුෂ අපි නම් එහෙම අපි නිට්යයි අපි දිගට ඉන්නවා කියලා. ඉතින් මෙහෙම ඉන්න කාලේ වරින් වර මනුස්ස ලෝකෙ ඔන්න සරුවචනාසෙමක් පහළ වෙනවා. පහළ වෙච්චාම සරුවචනාංශයේ සබ්බේ සංඛාරා අනිච්ඡා කියලා මේ දසදහසක් සක්වල හොල්ලගෙන යන විදිහට මේ තථාගත වචනේ කියනකොට අර දෙවිවරුන්ට ඇහිච්චාම වෙවුලනවලු සහලනවලු ආ අපි මෙච්චර කල් අනිච්චයි කියලා නිච්චයි කියලා හිතා හිටියා මේ සියල්ල දන්නා වූ සරුවචනාංශේ මේ සේරම අනිච්චයි කියනව නේද කියලා බොරු කරන්න බෑ. ඒකට උපමාවක් වශයෙන් කියනවා සරුවචනාංශේ මහා කැලේ කැලේ ඉන්න සිංහයා දවස් ගාණක් ඉතින් කොතරක් අතර පස්සේ හොඳට නිදාන ඉඳලා ගල්ලෙනින් එළියට ඇවිල්ලා ඈනුමක් එහෙම ඇරලා අතපය විශ් කරලා ඌක් සිංහනාදයක් කරනවා. මට දැන් බඩගිනි කියලා. ඉතින් ඒක ඇහෙනකොට හැම සත්තුටම බඩ දනවලු. දැන් කොයි එක අහුවේ දන්නේ අහුවෙන එක කනවා. ඒ නිසා වතුර වල ඉන්න සත්තු වතුරට පනිනවා. අහසේ ඉන්න පියාඹන කුරුල්ලෝ අහසට පනිනවා. බිල් වල ඉන්න සත්තු බිල් ඇතුළට රිංගනවලු. වනේ මේ මේ තඳුරු වල රිංගන සත්තු ඒවට රිංගනවලු මොකද මේ සිංහයත් එක්ක ආයේ මොනක්ක් ගනුදෙනු නැහැ. ඉතින් සරුවචන සඳහන් කරනවා මේ වෙනකොට රජ්ජුරුවන්ගේ හස්තිශාලාවේ ඉන්න මගුලතාවට පවා පිටිපස්ස කකුල් දෙක ඈත් කරුවට පස්සේ ඒ වෙලාවේ කාපු කොළබොක්ක එළියට යනවලු. මුත්‍රා පිට වෙනවලු ආවොත් ගැලවමක් නැහැ කියලා. එතකන්නම් මගුලතා රජ්ජුරෝ දරන ඉතාමත්ම තේජනීය බොහොම කරුආම්බී සතෙක්. මුදේ සිංහ සද්දය ඇහෙනකොට ඇතත් දන්නව දැනගත් ආවොත් ඉවරයි කියන. අන්න ඒ වගේ තමයි මේ තෙක්කල් නිත්‍ය සංඥාව හිටපු කෙනාට අන්න අර විදිහට ඥාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරික්ඛා ඥාන පෙන්නට පස්සේ යාන්තමන තේරෙන පටන් ගන්නවා අපි මේ කොච්චර රක්ෂණ සංස්ථා තියාන හිටියත් කොච්චර සමිති සමාදන් වලින් මේ ආදන්න හැදුවත් මොන જાති කෙරුවත් අවසාන ඵලයේ බලාපොරොත්තු සුන් වේවා